ඒ විදර්ශනාඥාන දෙන්න කරපත් කොමකට සෝවාන් ආදී මාර්ග කරන ලබන්නට පුළුවන්. මේසාරණ අවබෝධය ඇති කරගෙන විදර්ශනාඥාන දෙන්න කරගන්නට සම්පූර්ණ උත්සාහයක් කරනවා. විදර්ශනාඥාන කියන දාසවා. ඒ දාසයෙන් නමෝ මහා විදර්ශනාඥාන කියලා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒ නම බොහොමක උපකාර වෙනවා මම කියන්නේ මොකද ඒක විදර්ශනා කරනවා බඩේ තුනයි නම් තුනම දහස් තුනයි කායේ ප්‍රධාන අනතරේ උදාහරණයක් නිසා භාවනා යොස්සන් ලැබෙන සත්‍යය කියන දර්ශනය හතරක් පොරොත් කොම් දර්ශනය කාර්යය මොනවායි කරගත යුතු ප්‍රශ්න කරනවා නාම රූප පරිච්ඡේදනය පස්සේ පරිණාමය සහ සම්මතනම ඊට පස්සේ මොනවා සංකල්පනා කරනවා කියන්නේ බලපෑම බලපෑම සාධනනාම විදානා මුක්තපමතාන පරිසංසාරය සංකල්ප කරනවා අනුගමනය පස්සේ ඒ එකතු පයක් කරනවා බෝධ කරනවා මාර්ග කරනවා බලනවා පස්සේ සම්මතනම ලොක්කම දක්නා නම් දක්වන්න තියෙනවා මෙලින් සෑම කෙනෙකුම තියෙන මුලින් ලැබියෙන දක්නාන දේන ප්‍රගම කියන සාමාන්‍ය ප්‍රදේශයේ උඩට පහක් වෙනවා නම් අවබෝධ කරගන්න. ඒ පරිණාමයක තමයි නාම රූප පරිච්ඡේදය. නාමය සහ රූපය වෙනකට හඳුනා ගන්නට පුළුවන් නුවණ කියන එකයි සාමාන්‍ය අදහස. නාම රූප පරිච්ඡේද නාම රූප දෙකෙන් හඳුනා ගැනීම ගන්නකොට තියෙනවා. එතකොට අපි ගමනා කරන විට සමස්තයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම දෙන්න තෝරන රූප සංගය රූප වලට ආශ්‍රය වේදනා සංඥා සංස්කාර විඥාන කියන ප්‍රතිසංකම් අතර නාම සංගය සමනා කරන්නේ දැනගෙන තමයි තේරුම් ගන්න පුළුවන් මේ නාම රූප දෙකෙන් උදාහරණයක් වශයෙන් කතා කරමු. එහෙත් අපි රූපයක් ගැන කියනවා. ඇහැයි රූපයයි දෙකම රූප කොටසට ගන්න. ඒකට ඇහැ රූපයේ දෙකම සා පහළ වෙන අනිත් ප්‍රයෝගන සෑම ධර්මයක්ම නාම ධර්ම වලට යනවා. ඒ කියන්නේ සම්පූර්ණම සංකප්පය, ඒකට සාපේ සංකප්පය, වේදනා, ඒ නිසා පාරවන්නා වූ දේ රූප සංකෝපනාව මේ සියල්ලම නමස් සංදේශාස්තන එතකොට ඇහැ දෘෂ්ටිය රූපස් සංයෝගයෙන් ඊට පස්සේ තියෙන සම්පූර්ණ නාම සංකේත සම්පස්සේ නාම සංකේත සත්‍ය සංකේත වේදනා නිසා තියෙන සත්‍යයේ දුක්ඛ මනස වේදනාව වගේ දෙයක් තමයි ඒ කොහොමද ඒකත් ඒකේ දැනෙන සංකල්පයකට ගැටෙනවා ඒකේ විස්තරකරන සංකල්පයකට හදාගන්න ලක්ෂණ ආදී ආකාරයෙන් දිනන සම්මත ඒක ප්‍රධාන සමාන දැක්වන්න පුළුවන් ඒ නැත්නම් ඒ රූපයක බලන කාමයේ කරනවා සංකල්පයකට පුළුවන් නැත්නම් ඒවා සමාජ බලවත් කරගන්න පුළුවන් මේ ආදී කවර ආකාරයකින් අපිට පාස්කෘත වශයෙන් හෝ අපිට පාස්කෘත වශයෙන් පහළ වෙන සේකන ඔක්කොම රූපේ සම්බන්ධ කෙරෙන්නේ ඒකේ හරියට සංකේතනා සම්මාදම් වශයෙන් දේවල් ඒකේ සංකේතනා තුළ තමයි ඒකෝපකන සංනාවාදී ධර්මය තියෙන්නේ. එතකොට මේ ආකාරයෙන් තේරුම් ගන්න කාණ්ඩ. අනල් සංකේතනයේ දෙයක් මේකපස්සේ ඒ සෝතනහාන ආදී ධන ඔක්කොම නාම ධර්ම සෝත සංකල්ප සෝත සංකල්ප වේදනාදී ඒ සියලුම ධර්ම නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න. මේ විදිහට ඔක්කොම ආශ්‍රය විය ශරීරයේ මනස කියන සහකන නායකයේ පරිවර්තන ඒ වගේ පහතේ ලෝකපන්ත ගන්ධරස පොත්සම්බේ කියන පරමපාරක තුනම ආඥාත්මක ආයතන බාහිර ආයතන කියන්නේ මේ කොටස් දෙකම රූප ඒ කියන්නේ රූපයයි සංදේ මාසේ සංසෝන්දේ දිවයි වාසයි පරස්පරයි කියන මේ කොම රූප කොටස් මේ නිසා පහළ වෙන යම්කා සිදුවි ගන්න තියෙනවා නම් ඒක කොහොමද කරන්න තියෙන්නේ. ඒ විදිහට අනුමි වාසන කරනවා අනුමි වාසන කොහොමද කරනවා කරන්නේ. එතකොට සමාජීය ශරීරයේ වගේමයි බාහිර ලෝකයේ හේතුන් සත්‍යයේ කරනවා. මම ඕක වශයෙන් අවබෝධ වෙනවා. ඒ වගේ තමයි දෙවියන්ගේ දක්ෂමන දෙමාවයන් දෙවියන් කරපතන යන්නේ කියන්නේ. මෙයා මොහොතකට පස්සට ලෝකයේ තියෙනවා. ඒ සියලුම සෑම ප්‍රශ්නකට කරන නාමයක් සහ රූපයක් කියන පස්සේ සිදුනාම ඒ ගැන පස්සේ තුන තියෙන නාම රූප දෙක. අර මාසුන් නාමයක් සහ රූපයක් කියන පස්සේ කියලා නාම විතරක් කියන ලෝක හතරක් තියෙනවා රූපාවචර ලෝක ඒක තියෙන නාම ධර්ම පමණයි. සලදින රූපෝ පමණක් තියෙන ලෝකයක් තියෙනවා සංඥා ලෝකයක් බක්ම ලෝකයක්. ඒක පොනේ රූපෝ පමණයි. ඒ දෙකම මෙච්චරම කරන්නේ නාම රූප දෙකම ක්‍රියාත්මක වෙනවා මේක තමයි පුළුවන් තමයි තේරුම් ගන්න ඕනේ මේ නාම රූප ධර්මතා දෙකක් අතර මෙතන සංස්කෘතිකය පුද්ගලිකය ආත්මපතේ ගන්නකෝ භූමියපතේ ගන්නකෝ නැත්නම් දෙවියෙක් දක්නේ මාය සාදී වශයෙන් සංඥාවෙන් හඳුනාගත්තා කියන හඳුනාගන්න සිදුවක් නැතේ මේ කියන්නේ නාම සංඥා රූප සමනක කියන අවබෝධයේ නෝන සමාත ඇතිවන්නේ තමයි තමයි කියන නාම රූප පරිච්ඡේදය සම්පූර්ණ සංයෝගයක් සම්පූර්ණ කරගෙන තියෙන කෙනෙක් කියලා මම හිතනවා. මේකට පුළුවන් මොකද ආස්වාද ප්‍රසආස කරන ආස්වාද ප්‍රසආස රෝපදන්නත් ඒ මාසංගන්දෝ නාමකෝසා පරිදේ රෝපදන්නත් මේ ආස්වාද කියන එක සාස්වාද කියන එක නාම ගන්නත් මේ විදිහට ඒ මාතන අවස්ථාවට මහා නාමකරණයට නාම රූප දෙන්නත් දෙකීමේ හැකියාව සුබම තෝරනවා ඒක අතුමාට පස්සේ නාමයෙන් නාමයෙන් වෙන් කරනකොට පුදුම පස්සේ අදටම තියෙන්නේ අපේ මනස අපේ නාම රූප නාම ආකාරය තේරුම් කරගෙන දැන් කතා කරන නාමය නාමය කරගෙන. උදාහරණයක් අපිට ගන්න තියෙන්නේ මේ කරන තේරුම. අපේ තමයි භාවනා කරන වේදනාවක් ඇති වෙනවා. භාවනා කරන වේදනාවක් නාසයන් කරනවා. ඒ වේදනාව වලින් අපේ ශරීරයේ ශාරීරික වේදනාවක්, ශරීරයේ සම්පූර්ණ කොටස. මේ වේදනාව දැනෙන කොටස රූප ධර්මයක්. ඒක වේදනාව දැනෙන නම් ගන්න. මේක පන්නේ දකින්නට පුළුවන්. ඒක මේ වේදනාව දකිනකොට අපිට තේරෙනවා නම් මේ වේදනාව කියන වෙනම දෙයක් මේ වේදනාව පිළිබඳව දැනෙන්නේ. නැත්නම් මේ වේදනාව වේදනාව කියන අකුසලයක තරදාන. ඒක තමයි වේදනාව නාම දාන. වේදනාව කියන කුසලයක තවත් නාම දාන. ඒ නාමයේ නාමයේ වෙනස් වීමක් තමයි සිදුවන්නේ. ඒකේ අපිට පුළුවන්කම තිබෙනවා කියන සංඥාව හඳුනා ගන්න සංඥාව කියන රූපයක් දැකලා ඒක සංඥාව හඳුනාගත්තා. ඒක සංඥාව හඳුනාගන්න පස්සේ අපි මේ රූපය හඳුනාගත්තාම කවදාකවරේ මේක තමයි රූප සංඥාව කියලා පිටුවා. ඒක තමයි නාම ධර්මයක් කියලා ඒ නාම ධර්මයක් කියන්නේ තමයි රූප සංඥාව කියලා පිටුපේන තවත් නාම ධර්මයක්. එතකොට මේ නාමය අර සංඥා නාමයෙන් මේ තමයි පුළුවන් පස්සේ අපිට තියෙනවා ඒකම කොහොමද මේ නිවිද බලනකොට ප්‍රහසින්න සමන්ත අවබෝධ වන දෙන තේමතෝ එතන නාමයට බඳවන්නේ ක්‍රියාකාරීත්වයක් කර මේ නම් ශරීරයේ තුලම බල කිසිවක් නැහැ ඒ කියන්නේ මොන පංචස්කන්ධ භෝෂයේ තුලම පවතින නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ ඇතිවෙන නැතිවෙන ක්‍රියාපටිපාටියක් කර අනිත් එකක් නැහැ ඥාන සමාධිය කියනකොට ඒකට කියනවා කියන මහාන රූපය පරිච්ඡේදය ඥානයි. ඊළඟට පස්සේ පරිඥානයි. පස්සේ පරිඥානය කියන්නේ නාම රූප ඇතිවීමේ හේතුන් දක්වනවා. සාමාන්‍ය පොත්පත්වල කියලා කියනවා දැනගන්න තියෙනවා. අපේ ශරීරයේ සංකප්පන රෝගයේ වස්තු සංකප්පන්නේ මේ වශයෙන් ආහාර සංකේතවා රෝග සම්බෝධය. ආහාර තමයි රෝගයේ හේතුව. මේක මේ කියනකොට පොත්වල තිබුණාට මම දේශනා කරලා මතක තබා ගන්න පුළුවන්කට උතුම් අපිට පස්සේ පරිස්සමනාවේ පහළ වුණා කියලා කියන්නට බෑ. අපතන තේරෙන්නේ දෙන මේ රූපය කියන්නේ මේ හේතුව නිසා. දැන් උදාහරණයක් වශයෙන් මම රෝගය කියනවා නම් ඒක පහළ වෙන්නේ සමාන ප්‍රතිසංවේදනය ගැන කියන හේතුවක් තමයි හේතුවක් තමයි ප්‍රතිසංවේදනය හේතුවක්. මේක නිසා මේ රූප රහත දැක්කේ රූප රහත බලනකොට රූප රහත දෙන්නේ නිදියක් හේතුවක් වෙනවා කියන එක තමයි පස්යෙන් කියන්නේ සම්බන්ධ පස්යෙන්. ඊට පස්සේ තමයි මේ ආහාර ප්‍රත්‍යය තුළම රූප මොන විදිහට බලන එක බලනවා. ඒක කර්මයේ හේතුන ආහාර හේතුන එක්කම රූපයන් කාර්ය රූපයන් කියන දෙකම කරන්නේ. ඒක ඊළඟට සමාන රූපකේ ස්වරූපයක් උදාහරණ සමාජයේ තියෙන විදිහට මේ රූපය කියන්නේ කාමන සුක්ෂිතෝ ආපාද කියන කොටස් හතරෙන් තියෙන සම්බන්ධයේ අවබෝධය නෑම සමාතන කියනවා. වේදනා සංඥා සංකාරයන් සංකම් ස්පස්තන කරන්නේ සතු සම්බන්ධ සෝතන බලකාරී ස්පස්තන එතකොට ඒක සම්බන්ධ තේරෙන දැන පැහැදිලි වෙනවා මේක තමයි ප්‍රධානම හේතුව මේ වේදනාව ඇතිවන සංඥාව කියන සංකාරය කියලා පස්සේ ඒ අමතර වේදනාව ඇතිවන නිකම් හේතුන් කියන සංඥා සංකාරය කියන හේතු මේ හේතු දෙන්නේ මතින් සමාද බදින්නට පුළුවන් නම් නිවන්ට අවබෝධ වෙනවා ඒ අවබෝධය පස්සේ වෙනවා ඒක තමයි නාම රූප දෙක නිසා නිර්මාණය කරනවා වෙනකොට දක්වන විශ්වවදනය සමාතව පැහැදිලියක් වෙනවා අවබෝධනවා මේ නිර්මාණය පහළවන්නේ මේ නාම රූප ධර්මයේ ප්‍රවෘත්තිකා කියන ඒ නාම රූප හේතුකතන පහළවනවා කියන අවබෝධයට අපිට පැහැදිලිවම තේරුම් ගන්නට පුළුවන් සාක්ෂියදෙනවා අපේ සුදුසුකම් පස්සේ පරිද්දාන පරිගණනාවක් ඇති වෙනවා මේ පස්සේ පරිද්දාන කියන්නේ ඒ අදීමේ හේතු සම සංස්කාරය දකිනවා. එතකොට මේ දර්ශනවල පැහැදිලිව අපි දකින්නේ අනාත්ම ලක්ෂණය මේවා හේතුන් නිසාමකට ගන්න වෙනවා. හේතුන්ගේ පරිසරතා පහළ වූ බලපක්ෂේ ගුණ සංකේතයක් නොවේ කියන අවබෝධය ඇති කරගන්න තමයි. මේ විදිහට ප්‍රතිවස්තන් පරිත්‍යාගනාම සමාජීය සංගතන ලෝකයන බලලා තේරුම් ගන්න ඕනේ. ඒ අනුසාරයෙන් බාහිර ලෝකයේ සියලුස්තන්ගේ ආකාරයක් මේ ආකාරයෙන් සංහතගත කියලා අවබෝධය ඇති කරගන්න ඕනේ. අදින් වස්තුන් ගැන මේ සඳහා උදාහරණයක් තුනක් අවශ්‍ය වන්නේ. ඒක විතරක් පොඩාවක් තියෙනවා. ඒක වැඩිපුර අධ්‍යයනයක් තියෙන සඳහන් තමයි. භාවනාවෙන් ප්‍රතිඵලයක් දැනෙන්නට පංචස් සංකේ පංචේ කලින් වායේ සම්මත දැනගැනීම ප්‍රමාණවත්. ඊළඟට තමයි සම්මස්තනාව. මේක සම්මස්තන වැඩලක්. මේක තමයි පළමුව පොත්පත්වල දේවල් කියන සම්මස්තනාව. මම කියන්නේ ඒක පාස්කරනවා. ඒකෙන් අදහස් කරන්නේ සම්මස්නය කරනවා කියන නුවණින් දෙන්නක දෙන්නක බලනවා. විචක්ෂණ බුද්ධියකින් විතර අපි අවබෝධ කරගන්නවා. සම්මස්නය කරනවා. නුවණින් දෙන්නක දෙන්නක බලනවා. මොනවද මොනවද මෙතන නිසා බලන්නේ සංස්කාර ධර්මයන්ගේ නියම தත්ත්වය. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ බාහිර අදීන සංස්කාර ලෝකයේ ඔක්කොම දෙවි සංස්කාර කියන එකට ගණන් ගන්නවා. අර පස්සේ පරිණත ගන්නවා. එතකොට මෙතෙන්දී තමන්ට තේරෙන්න ඕන මේ සෑම එකක්ම අනිත්‍යයේ මේවා දුක්ඛය මේවා අනාත්මය. මේ ආකාර තුනින්වත් අපි මොවලින් විමසෙන්ස බලන්නට පුළුවන් වන්න සුදුමකම අධි කරගන්නට. අපේ රූපස්කන්ධය බැලුවොත් මේ කාමයේ ක්‍රියාවක් කියන එක දුක්ඛ දෙයක් තමයි අනාත්ම දෙයක් කියන සමන්තම අවබෝධ වන්නේ. සම්බෝධනා සංඥා සංකාර විඥාන කියන සිතේ ස්කන්ධ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන කරුණු තුනවත් අදෝසෙන් තමයි සමාත අවබෝධ වන්නේ. අතීතයේ තිබ්බ රූපත් මෙන්න මේ විදිහටම අනිත්‍ය සත්‍යයට පස්සම දුක් බ්‍රහ්මයි අනාත්ම බ්‍රහ්මයි කියලා අවබෝධ වෙනවා. අනාගතයේදී පහළ වෙන ධර්මත් මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට බඳුන් වෙන ධර්මයේ කියලා අවබෝධ කරගන්නට ඕන. එතකොට මෙතන පොඩක් අපි සමන්ගේ වශයෙන් බාහිර වශයෙන් අනේ අධ්‍යාත්මික වර්තමාන අනාගත වශයෙන් කියන කාල තුනකට අනුව කොටස් පහක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන කොටස් 15ක් වල මම අන්තිම පහ විතරක් සබන් බලන්න දෙන්න කරගෙන යන සාමත්ම ප්‍රයෝජනවත් කරනවා. අනිත් කොටස් ඒ තරම් දුරට වැදගත් භාවයක් නෑ ඒක පොළයි කරපතන. එතකොට අතීතයේ හේතු වේදනා කරන සංස්කාර විඥාන වර්තමානයේ පංචස්කන්ධ කරන අනාගත පංචස්කන්ධ කරන සමාධි පංචස්කන්ධ ධර්ම, බාහිර පංචස්කන්ධ ධර්ම කියන මේ ආකාරයට බෙදලා මේ සෑම එකක්ම අනිත්‍යයි කියනවා කොහොම දුක් කියනවා අනාත්මයි කියලා සමාවටම අවබෝධ වන්නේ. මේකදී තේරුම් ගන්න මේවා මේ අනිත්‍ය කියලා කිසිපත් කියන නෙවෙයි අවශ්‍යයි. මම නැවත නැවත ඒක ප්‍රකාශ කරන්න බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා සිහිපත් කරන්නට පුළුවන් නම් අපිට මේ විදර්ශනා ඥානය ලැබෙනවා. එහෙම නැත්නම් මේ විදර්ශනා ඥානය කියන්නේ සමාජයේ පිටකොලින් පහළ වෙන නුවණ. මේ නුවණ කියන්නේ මේවා දකින්නට ඕන. ඇත්තෙන්ම මේවා නැති මේවා ඇත්තෙන්ම මේවා දුක් කියන්නේ ඇත්තෙන්ම මේවා නාස්නේ කියන කාරණා. අතීතයේ කියනවා දැනුත් නියමන අනාගතයේ කියනවා මනෝවිද්‍යාවේ බාහිර සංස්කෘතික උපෝරකස්කව දන්නා මේ ස්වරූපේ මේකයි පැහැදිලිව තමයි දකින්නට පුළුවන් පස්සේ ලැබෙන තෝරන මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන් නගරම සංස්කාර ලෝකේ නැවත නැවත නැවත නැවත දුක් නිසා ඒ සම්මස්තයේ කියන තුන වේනාමය අපිට ගන්නවා ඒක තමයි අපි කියන්නේ සම්මස්තනමානේ සම්මස්තනමානේ කියන එක තමයි ඒකෝට මේ ඥානකම ඇති කර ගැනීම පස්සේ කියන දැනට කියන ඊළඟට කියන්න තියෙන ප්‍රධාන ඥානමය ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඉතින් අර කලින් කියපු ඥානකම අනුපාත තියෙනකොට පස්සේ කියන්නේ මේ දැන් කියන මේ ඥානවල දිනුවන ඇති කර ගැනීම සම්හාර විට කල්ලාන්නට පුළුවන් නැත්නම් ඒකම දිනුවක් ලබන්නට මනසු වන්නට පුළුවන්. ඒ නිසා අර මුල් ඥානතුන දිනු කරගන්නට ඕනෑ කියන අදහස ඇති කරගන්න. සෝවාන් බණ්ඩ දේශනා කරනකොට මේවා කරන්නේ. සකදාගාමී වෙනකොට සමාදාන වෙනවා. අරහත්ත්වයට බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම කරන්න ඕන. මොකද හේතුව මේ ඥාන මනසම විශේෂණාගේ විශේෂ විවිධ මනසම වලපාදින. ඒවා නියමිත උත්සාහ කරන කෙනාගේ ඥාන මනසමනේ ඒවා නිශ්චිතනාගේ පස්සේ. ඒවා මනසත් ඒ උනතනගේ පස්සේ ඒවට අවශ්‍යයි. මේක වෙන අත්කම් ගැඹුරුයි පරාය විශ්වාස මේ පටබා ගන්න තියෙනවා. ඒ විදිහට ඒ නියම මාර්ගඵල ලබනකොට අර කණේ තියෙන ප්‍රශ්නයන්ට වඩා මේ විදර්ශනා මාර්ගය බලන්න ගැඹුරින් අවබෝධ කරනවා අවබෝධ ජීවිතය. එනිසා සාන්තනම මේවා වෙන්නේ කියන්නේ. ඒ මනෝමය දර්ශනාවල පළවෙනි එක තමයි ඉන්දියානු දුන්නා. විශේෂයෙන්ම තුන වයස් යන නැතිනම් මේ පංචස්කන්ධ ධර්මයන් අතිගෙන එක නැතිගෙන එක දැකමතාවාස්තු කියන විදියෙන් දැනගන්න සිදු කරන්න ඕනේ. කියන්නේ ඉස්සෙල්මයි සම්පස්තනන්නේ අපිට මේ ඔක්කොම දේවල් අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා නම් කියනවා. මොනවා දුක වෙනස්මයි කියලා මෙහෙම කරා. ඒතකොට මෙතෙන්දී අනිත්‍ය කියන මොහොත කිරීමට වඩා තියෙන උද්‍යප්පය. අද අනිත්‍ය තුළදී ඇති වෙනා කල්පනා නැතිවම ඒ නිසා අනිත්‍ය කියලා අපි දැක්කම සාමාන්‍ය අපගේ නුවණින් අවබෝධ කරගන්නවා. මෙතෙන් කියන්නේ බහනා කරන අත්දැකීම රූපස්කන්ධයේ නිරන්තරයෙන්ම ඇති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා. වේදනා සංඥා තියෙනවා පවතිනවා නැතිනවා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය ඇති වෙනවා පවතිනවා නැතිනවා ඇති වෙනවා නැතිනවා ඒකට ඇතිවෙනක් තියෙනවා නැතිවෙනක් තියෙනවා මේක දැනෙන්නේ තමයි තේරෙන්නේ. ඉතින් මේක තේරෙන්නේ තමයි තේරෙනවා මම මේකත් දැක්කම ඒක පුණ්‍යය නැතුණා නැතුණා. කනට සද්දත් වුණා ඒකට විඥානය නැතුණා නැතුණා. නාසයට ගඳ සුවඳ ආවා මේ වර්ණය ඕනේ නැතුණා නැතුණා. ඒ පිළිබඳ පහළ වෙච්ච සංඥා තියෙනවා නැති ඒ පිළිබඳ පහළ වෙන මේ පාට සම්බන්ධ ගන්නවා මොනවායි පිළිබඳ පහළ වෙන කුටි ඔක්කොම තියෙනවා නැති විඥානේ ඇතිවෙනක් ප්‍රවණ නැති ඒ විදිහට වේදනාව සංඥාව සංඛාර වේදනාව කියන ආකාරයක කොටස් ගන්නවා මේ සියල්ලම වහමහා ඇතුළෙන් නැතිවෙන යන ආකාරයේ බල බල වාක්‍ය කිරීමයි උද්‍යප්පඥාන ඇති කරන කරගන්න කරගන්න ඒක මොකේතම භාවනා කරන ඉපදයන් අර සම්මස්තන අනේමල් කියනවා ඒවා මොකදෝවාරි වයින් බාලමාරි භාවනා කරන්න කියන යාට මත යන කාරේ වහන්සේව කරන්නට පුළුවන් ඒ සංහාව ධර්මයෙන් කරන්නේ මොනවද කියන්නේ කරන්නට පුළුවන් මේ උදේනානාදී තේම භාවනා උදේනා භාවනා කිරීමට මොකද කරන්නේ ඒ අද කරගන්න. ඒක අද කරනකොට අපිට තේරෙනවා දැන් තේනවා මේවා ඇති වෙනවා පවතින සමයක් පවතින නැතිව. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. ඒක දුකම අපි දැක්වෙන කොහොම අපිට දැක්වෙන කොහොමද කියලා. මේ දැක්සනේ අපි අර කියපු පස්සාකාරයක දුකකට බඳවන මාතෘකාවේ අනාගතයේ වර්තමානයේ ඒවගේම සමාජයේ සබාල දෝෂ රූප අනාදී සංකේතන දෙයක් මාර්ගයෙන්දොත් මේ සෑම කම ඇතිවෙන පවතිනා නැතිවෙන මේ ලෝකෙ පිටසක්තර මුත්‍ය වශයෙන් අස්තනා කියනවා නැතිවෙනවා කියන අවබෝධය කියනකොට පැහැදිලිව දැකනකොට උද්‍යම් තේනාවේ සමාජයේ පිටත පහළ වෙනවා මේ උද්‍යම් තේනාවේ කර්ම ස්වરૂප වදිනකොට මේ සංස්කාර දෝෂයේ සමහර විට සමහර කෙනෙකුට පමණ මේ තියෙනවා තියෙනවා මෙතන සංස්කෘතික බුද්ධාව ගන්නට කෙනෙක් නැහැ කියන අවබෝධය ඇති වෙනවා. මේ කොයම සංස්කාර නිරනවා සංස්කාර සංස්කාර ලෝකයන් හිත් භාවයකට මනස දෙස්ස රූපයකට පත්වන්නට පුළුවන්. ඒ දෙයක් වෙනවා. ඉතින් ඒක දෙවෙනි එක මනෝදනාමය. බංග කියන්නේ දුකින් දුකින් දුකින් කියන අර උද්‍යාපනයේ කියන ඇතිවීමයි නැතිවීමයි දෙකම තියෙනවා. බාහුවඥානයේ බලන්නේ ඇතිවීමයි නැතිවීමයි වැඩිය. මුදිනම ප්‍රකටව ප්‍රකටව තියෙනවා. ඉස්සල ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා. මේ බාහුවඥානයට වඩා තියෙනවා ඊට වඩා ඉක්මනයි. ඒක නිසා මුදිනමට ප්‍රබලම දෙකම ආකාරයක දැන් මම මේ පස්සට කරනකොට හරියට බාහුවඥානය උදලා ගන්නට පුළුවන්. ඇතිවීම නැතිවීම ශබ්ද මාත්‍ර ඇතිවීමකට ප්‍රකටම කියන්නේ. ඒක දැකලා පුළුවන්. මේ විදිහට වේදනාව විදිහට බලනවා සම්මාන බලනවා සංස්කාර වෙනවා විදිහට බලනවා ඕකේ දෙක බලනවා තමයි බහනාවේ නැත්නම් මේ බලපෑම බලනකොට ඔක්කොම අදියම ඒකට වඩා දෙයෙන් නෝ නැතිනවා නේද මොනවද තව එකක් එකට කරගන්න ඕන අපි ඉස්සෙල්ලා ඇතුලින් නැතිනම් ගන්නකොට රූපය තියෙනවා නැතිනම් කිසිම දෙයක් නැහැ කියලා මේ සංගමනය කරනකොට ඇතුලින් නැතිනම් දැක්ක පිටක් ඇති වුණා නැති වුණා කියලා දකින්න පුළුවන්. අපි මොනවා සම්බෝ ඇති වුණා නැති වුණා සංඥාවට වුණා නැති වුණා නැති වුණා. මොකද මේ ඇති වුණා නැති වුණා කියලා හිතන යම් කිසි ඒකත් ප්‍රතිමානය කියලා. ඒ දෙවනකට කියන එකත් ඒ දෙවනකට ප්‍රතිමානය කියලා. ඒකත් දෙවන දෙවනකට කියන මොනිටද? මොනිටද ප්‍රතිමානය කියලා. මේ විදිහට කිසි අදවසෙන් පාස්කාට ඇදී නැතිව ඇදලා නැතිවන ආකාරය දකින්න තමයි සම්පූර්ණ වෙන්නේ. මොන මේක හරියටම ප්‍රබලකලක් තියෙන අර උදයක් දෙනවා මේක මට ප්‍රපත වූ බාහමත් මොකද සංස්කාර දුකින් යන ආකාරය දකින්නට තමයි පස්වෙනි එක. මේකට පොත්තර උපමාවක් කියලා තියෙනවා මේ උපමා පොත්තර කියවට ප්‍රායෝගික වශයෙන් ඒක සම්පූර්ණ පස්වෙනි ප්‍රකාශ කරන්නේ මහා විශාල ජලාශයකට වේගයෙන් වැඩිවතර වදිනකොට ඒ කියන්නේ ලෞකිකයේ ලැබෙන නිසා තමයි දෙන දෙන දුන්නු. ඇතිවෙන ඇතිවෙන ඇතිවෙන දෙකම දුන්නා. තවත් කරනවා තවත් කරනවා. ආ ගොඩක් මොකද බුදුරෝ සම්ම අනුතිමකට තමයි අතිමකට තමයි දෙන්නේ මොකද ඒ විතර වයදන්තර වෙලා අපි වෙනකොට දුන්නා මොකද මේක හරියටම අපිට ඇහුවේ තෝරන දෙකේමාන ඒ දෙකේ ඉලක්කය බලන්නේ එහෙම තේරෙන ඔක්කොමද අන්න ඒ වගේ සංස්කාර ඔක්කොම නැතිනවා නැතිනවා කියන එක සමහරවිට දකින්නට තියෙන ඔය කොනවා සාවිත්‍යයෙන් හරියටම හරි එතකොට ඒ ආකාරයෙන් ඇතුළතම දකිනකොට සමා විකාර ශූන්‍යතාවයකටපත් වෙනවා. මොකද ශූන්‍යතාවයකටපත් වෙනවා කියන තත්ත්වයෙන් දුරවනපත් වෙනවා. ඒ ශූන්‍යතාවය බව අනිත්‍යන ආකාරය කියලා හිතුවොත් එහෙම සමහර කෙනෙකුට ඒකේ මුලින අවබෝධ වන්නට පුළුවන්. ඒක තමයි. මේකත් ගැටේ බංග ඊළඟට කියන්නේ බාහිර පස්සාන ආදීනව නිමුදක්. බහතුපත්තාන ගැන මේ සංස්කාර රෝගයේ සිදුවීමේ ප්‍රවතිනේ කියන සිය ගණක භාවය අවබෝධ කරගන්නවා. මේ සඳහා සම්මස්තර නාමයේ ප්‍රධානම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක මුලදී විශේෂම ප්‍රකාරයයි. බයපත්සං සංසාරේ බැඳී සිටින මහා භයානකයි. මේ නාම තුන බයපත්සං ආදීනෝ ආදී නාම ඔක්කොම සමානට එකවර උපදින්නට පුළුවන්. කියන්නේ සංසාරේ බැඳී සිටින භයානකයි කියන ජාතකුත් වෙනවා, බාධාත් වෙනවා, යාදිකුත් වෙනවා, මරණකුත් වෙනවා, මේක ලෝකේ දුක්කටත් එකම ප්‍රකටව ප්‍රකට වැටෙන්නට පුළුවන්. ඒ වැටෙනකොට තමයි තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ලෝකයේ පවතින ප්‍රාප්තන දුක පවතිනවා. දුක නම් මෙතන කියන්නේ මේක නිසා මේක පවතින එක මහා සාමාන්‍ය දෙයක් කියන්නේ. යම් මානසික ධාතු ප්‍රපාතක සපතන් දෙකක් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. ධාතු ප්‍රපාතවල බැලගෙන යනවා. මේ මොකද උදගනායි කියනක මා මොකක්ද කියලා කල්පනා කරන මේවා ගැන අවබෝධයක් නැති නිසා. ධාතු ප්‍රපාතක සපතන් ධාතු ප්‍රපාතවල බැලගෙන යනවා. ඒ වගේම ධාතු නිස්සාරා රෝම තුන්දා කනකල මේ ශරීරයේ තියෙන සාක්ෂණය. විශාල භයානක ඉරණම් වලට පස්සන්නට සිදුවෙනවා. මේ අවබෝධයේ දැනගන්නට මේ අතීතයේ මොකේෂන් නම කරන්න ඕනේ. මේ සංස්කාරයේ යම් බඳු ආකාරයක මනෝමය කියලා දැක්වෙනක කොහොමතරම් දුක්ඛ දුක්ඛ වලින් ඉතිබලා තියෙනවද කියලා තමයි ඕනේ දකින්නට පුළුවන් කියලා කියනවා. සිරණා සුත්තංගත ලෝකවල ඉපදෙනා සෝතලෝකවල ඉපදෙනා අසරණාය ඉපදෙනා පාවලෙන් ඉපදෙන විසබන විසාකාර ප්‍රමල සේසනන්න දෙප්පහට පංචකලයක නිදම තියෙනවා එතන ජාති දෙක්ෂණ ලැබෙනානේ බාදොක්ෂණ ලැබෙනානේ යාද බාදොක්ෂණ ලැබෙනවා අපේ සංකල්ප දෙක්ෂණ ලැබෙනවා ආදී ආකාරයෙන් මේ දුක්ඛ සත්‍ය අතීතයේ යොමු කරලා බලන්නට පුළුවන් ඒ බලනකොට මේ සංස්කාරයේ සම්මුති සිටීම මහා ප්‍රාණික දෙයක් කියලා සම්මා ගන්න අවබෝධ වෙනවා. ඒ අවබෝධය සමාත නැතිවම මේකට කියන බයතු සංස්කාරණ නාමය. ඊළඟට ආධිනවාන නාමය. ඒකම විදක්ෂණාන පාදීන දතුන. මේ සංකප්පස්ථාන ආධිනවාදී නාමය කියන්නේ තමයි අද තියෙන අනුමත වශයෙන් සම්බන්ධ ඥානය. වෙනින් වශයෙන් අධිෂ්ඨාන කරන භාවනා කරේ නැත්නම් මේ උත්තරණය එකට පහළ වෙනවා. ඒකට තමයි ප්‍රශ්නෙට තේරුම් ගන්න බෑ මොකද බයටපත්තානේ මේ ආදීනේ ඒක නිසා මේ වෙනින් වශයෙන් අධිෂ්ඨාන කරන භාවනා කරන එක සාර්ථක ආදීනව කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ ප්‍රයත්න ප්‍රයත්න වලදී ආදීනවා. මේක උපදින්න මොහොතේට මේ මොහොත දක්වා මේ මොහොතේට මරණ දක්වා මරණ පස්සේ නැවත උපදීමක් වෙනවා නම් ඒ දක්වා සංකල්පය කියන සියලුම ආදී යම් සමාජ මොහොතකට යනවා. නිසා මාධ්‍යවල දායකත්වයේ සංකල්පන්නේ කියන කාර්යයන් මෙන්න මුදුනවා කියලා. ඒකත් තේරුම් තේසන්න දෙක සැකේමයි. ඒකද සාරවට පස්සනේ ආදී නොයක් ආලෝකාක රෝග තුනාදී ආකාදීන මේ ශරීරයේ තුන් ආකාරයෙන් තවසන් කපකෝණ වල පවස්සනට බැරිව ආදීන මේ ශරීරයේ කොටස් හරි ඒ මේ මුතුතාවු පවස්සන්නේ බැරි කොටස් හරි මෙන්න කොහොමද සම්මත කරන්නේ පුළුවන් දෙන්නට පුළුවන් සමහර මාස ගණන් එකට උත්පල වෙන්න පුළුවන් තත්ත්වයක තියෙන්නට පුළුවන් මුදාකට බලට බලුම් වන්නට පුළුවන් ඒකාරියට පවන්නට වෙනවා පොහන්නට වෙනවා ආරක්ෂා ගන්න වෙනවා එතුමාතුන්ගේ සිිතේ මුස්නේ ඔච්චර කලක් මේක හරියන්නේ මේවා බනවන්න පිළිතුරු කරවන්න අවශ්‍ය වෙන මේකට මේ බලමූලක සංකල්ප සත්‍ය වශයෙන් ආ ඉස්සර ඉස්සර කියන්නේ බලමූලක සංකල්ප මේක අනුසර් මේ නෝරන් පදවන්න වාගේ බලන්නේ ජීවිතේ පුරාම මේකට සංකල්ප මොනවද වශයෙන් තමයි හරියන්නේ. එතකොට මේ මේ වගේ අපි මේ ශරීරයට බැලමිනවල කම් කරන උපන් දවසේ ඉඳලා අද දක්වා කොච්චර එහෙම කරලා ඒ ශරීරෙන් කිසිම කෙනෙකුට පොඩ්ඩ වැරදි කියලා නේද? ඔක්කොම හරියට මේ පොතේ තිබෙන උපමාන කියන මේ විස්තරයක් වගේ. ඒ විස්තරයේ පොඩ්ඩ වැඩිචි ගමන් මෙලක වැටෙන කොහේ යනවා. හරියටම වැඩිලා දැන් ඕකමහත් පස්තිමන්දයක් නෙවෙයි. මේ වගේ මේ ශරීර මහා පස්තිමන්දයක් කියලා මේ ප්‍රෝසෙස්පත් ගැන හිතා ගන්න හිතන දෙලම දෙයක් නෙවෙයි. දෙදෙන්නත් පුළුවන්, දෙදෙන්නත් පුළුවන්, තුන් දෙනෙක් පුළුවන්, පුදුමෙන්නත් පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. මේ ශරීරයේ ඉතින් මේකේ ආදීනව තේරුම් ගන්න ඕන. මේකද BSA කියන එක මහා ආදීනව. මොකද කවන කෝණ එකක් මේක ආදීනව. මේක කරවන තරම් කෝණ එකක් මේක මහා ආදීනව. මේක කරන්නේ නෑ. මේ පරිදි කියන තාක්ෂණය. ඊළඟට මේකට සමහරට ව්‍යායාම ආදී කරවන්න තියෙනවා මේ දේවල්. සමන්ගේ ශරීරයකට නෙවෙයි. මේක ඒකාන්තවත් දුක. මේක ඒකාන්තවත් දුක ලබා දෙන ස්ථාන. මේ දුකක් හෝ දුක ස්ථාන සම්මුතියක් හෝ සමාගේ නොවනදී පවත්තාගෙන යන්නට සිදුවේ කියලා මේක මේ මේ කියපු කතාව මොනවාද දැන් තේරෙනවා නොවන්නත් පුළුවන්. අවදාහරි දවසේ තේරෙන මේක තමයි මොකක්ද කියන්නේ අවබෝධය. ඒ කියන්නේ මේ සමාන ඕන විදිහට පවතින්නේ නැති ඒකාන්තයෙන් විපාකම වූ දුකම ලබා දෙන මේ මේ පංචස්කන්ධ ලෝකයේ පවස්ථාගෙන යන්නට තිබෙලා තියෙන මොන කර්මයකද දන්නේ ඒ කියන්නේ උපතම කර්ම ශක්තිය එක සංකාරයේ අවිද්‍යාව පාදක කරන කරපු කර්ම ශක්තිය නිසා එතකොට මේ කර්ම ශක්තිය තුළින් මේ පවස්ථාගෙන යන්න තිබෙලා තියෙන එක මහා ආධිනාසකම් තේරෙනවා මේ විදිහට මේ ආදීනම තේරුම් ගන්නට සිදුවෙනවා. ඒ ආදීනම බලන්නේ නැවතනා උපදින ආකාරයෙන් මේ ස්ථාන උපදින ආකාරය. නරණයන්පත් කොයි කොයි ලෝකවලදී වෛද්‍ය කියලා ගන්න ආදීනම ආදී. කොහොම දේවල් Tamanට තේරෙන්නේ නැතෝ. මම දැක්කත් මේක කොයි තරම් ආදීන දායකද දැන් මේ කියන කාර්යයෙන් කෙනෙක් නැති නැත්නම් දෙන්න කෙනෙක් නැති නැති නැති වෙනවා මේක අභිකාර දුක් ප්‍රවාහයෙන් ලබන්නේ මේ විදිහට ඔක්කොම ඉන්දියාන් වර්ධන පංචස්කන්ධ ලෝකයෙන් ආරම්භන මේ ආදීන දක්නට පොදු වෙනවා නම් එතකොට තමයි ආදීන ගානේ පහළ වෙනවා කියන උගන්වන්න පුළුවන් එහෙනම් තමන්ට අවබෝධය අවබෝධයක් ඇති වෙනවා මට දැන් ආදීන නාමය පහළ වුණා කියලා ඒ දහස්පත් තහන ආන්නේ. ඊළඟට ඒක නිසා පහළම නිමුදාය. නිමුදා ගැන කලකිරීම. ඒ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීම ඇති. ඒ නිමුදාව නැති නිසා තමයි මේ දැවෙන්නේ. බුදුහාමුදුරුවෝ බොහෝ සූත්‍රයේ තියෙන කියන කියන කතාව තමයි නිමුදන්තෝ විරජ්‍යතේ නිරන්තරව මිනිස් කෙරේ. කලකිරීම නිසා විරාගය ඇති වෙනවා විරාගය නිසා මේ ඔක්කොම පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්තිය ලබනවා කියන එකයි මේක අදහස. ඉතින් මේ කලකිරීම නම් ඉදාව කියනක නිදාන පස්සනාව කියලා මම කලින් අන්තක් අපු කියලා ඉතින් ඒකම තමයි මෙතෙන් දෙකදාස් කරන්නේ. මේ නිදාන පස්සනාව විදක්ෂණා ඥාන. නිදාන පස්සනාව කියන්නේ විදක්ෂණා ඥාන. ඒකයි මේ ශරීරයේ කෙනෙක් කලකිරෙන්නේ කොහොමද? මේක අර කලින් කියපු විදිහට දුක්ඛයෙන් දැකලා කරකෙන්නේ නැත. මේක මහා මොහොතපත් කියන ඇති අනිත්‍ය දෙයක් කියලා කරකෙන්නේ නැත. මේක සමාන්‍ය දෙයක් හෝ සමාන්‍ය ඕනෙන විදිහට පවත්වාගෙන පුළුවන් දෙයක් නෙවෙයි කියලා කරකෙන්නේ නැත. මේක ඒකාන්ත වශයෙන් දුක්ඛ සමුදයක් කියලා කරකෙන්නේ නැත. මේක ඒකාන්ත වශයෙන් සංකරණ දුක් ගුණයක් කියලා කරකෙන්නේ නැත. මේක දැන් පවතින එකම මහා විශාල පරතරයක් මහා විශාල පරිණෝධයක් මහා විශාල දුක කියන අවබෝධය සමාන කියනවා මේක ඇතුළේ මේකට එනවා. ඉතින් ඇලෙන්න ඇලෙන්න මේවා අන්තිමට වැඩි වෙන තින්ද සංසාර දිගින් දිගට යන්නටම සිදු වෙනවා. මේ අපිට අත්හරින්නට නම් මේකෙන් කලකිරීමක්. කලකිරුම් නැත්නම් අත්හරින්නට මේවා දැවි නැත්නම් සම්පූර්ණ ඉඳහස ලබන්නේ නැහැ ඒක නිසා ඒ මුනිකාව ඇති කරගන්න තෝරන ඒ දර්ශනාවේ සමාධිය පිටතව පහළවන්න තෝරන එක මොහොතක් මේ සංස්කාරයේ ගැඹුරු සිටීම කිසිසේත්ම සුදුසු නැහැ කියන නුවණ සමාධිය තියෙනවා ඒකත් තේරෙනවා මට මුනිදාන වර්තමානයේ ඇති වෙලා බුදුනත් මේ ලෝකේ ජීවත් වෙන වැඩක් නෙමෙයි කියලා ඒ වගේම අපේ වාසන මේ ජීවිතේ ජීවිතේ වැඩක් හැදෙන අවබෝධය ඇති වෙනවා. මේකේ අදින්න කලකිරීමකට මේ තරම් දුක් ලබා දෙන මේ තරම් දුක් සමුදයක් කරන වෙන කිසිම ධර්මයක් මුළු ලෝකෙ ප්‍රථම තැනකවත් නැහැ. ගම් සාන්දක් තියෙනවා. ඒ සෑම දුකම මේ පංචස්කන්ධේ පවතින තාක්කල් පවතිනවා. ඒ නිසා ඔක්කොම දුක් ඇතිවන්නේ පංචස්කන්ධ රෝගීන්ගේ මේකේ ඇලෙන්නට සුදුසු නැහැ. මේකේ මහා වදකේ වශයෙන් තේරුම් ගන්න. අපි හිතන්නේ මනාව නිතරම අපිට තියෙන හොඳම යාළුවෙක් කියලා මේ ඇඟයි පුතයි අරගෙන තමයි මේක තරම් බඩේ මේ මුළු දෙස්කේම නැහැ කිව්වොත් ඒක 100 නෑ 100 පොච්චර කිව්වත් සංසාරයක් නෑ ඒක නෙවෙයි ඒ කියන්නේ ඒ තරම් බඩේ නම් ඒතරම් මේක කොබල කොබල මතදන්නේ මේක මේ දෙන්න පුළුවන් බඩ ඔක්කොම දෙනා ගන්නවට පස්සේ සදා ගන්න කවුරුද ගන්න අපේ හන්දේ ගන්නවට සම්බන්ධ කරන සම්පූර්ණ බඩට ගන්න බඩ දෙන්නේ ඒ තමයිට බඩකින්ද බඩේ දාන සමහරට උත්පල වෙනින්ද උනහම ඒ විදිහට මොනවාකට තමයි දෙස් දීලා දීලා දීලා දීලා දීලා අර දෙන්නක් මේ ජීවිත කාලයෙන් දෙන්නේ දුක්නවා මේක මරණයට පස්සේ මරණය දුක්ලා ඊට පස්සේ නැවත නැවත දෙන්න පුළුවන් නැවත නැවත දුක් දුක් දුක් දුක් දුක් දුක් දුක් දුක් දුක් දුක් මේ පංචස්කන්ධ දෝෂයෙන් බඩපේක්ෂයෙන් දකින්න දුර බුදුන් දේශනා කරලා මේ ආකාරයෙන් දකිනකොට අපිට තේරෙනවා නෝන ප්‍රතිඥා මේක තමයි කරපිනු කියලා අන්න මේ කරපිනු ඥානය කියලා අපි නිදානවා කියලා මේ කරපිනු නැතුණාට පස්සේ ඇතිවෙනවා නෝන ඒ සඳහා දෝෂයෙන් මහානාවක් ගන්න යන මේ සුප සංගතා නාමය මුදහක් වීමට ඇති කැමැත්ත මුක්තිත කන්නකා කියලා. මේකේ තියෙන මුදහක් වීමට ඇති කැමැත්ත ඒ පිළිබඳ මොනවද කියනවා මුක්තිත කන්නකා ඥානය. මේ සංස්කාරයේ මුදහක් වීමට තියෙන කැමැත්ත සමාගයේ සුපුතල ඇතිවෙනවා. මේ ලෝකයෙන් සංස්කාරයේ මුදහක් කියලා ධාතිය සම්පූර්ණ නැතර නැවතිට තියෙන නැති කරන්නට කොහොමද කරන්නේ? නැවත උපදනා උපදනක තමයි ප්‍රාර්ථනා කරන්නේ. සංස්කාරයේ බඳින සිටින් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මුක්තිත කන්නකාවක් විදාසී මතෝමන මොකද ලෝකෙ මේ විදිහට ආධුනික ධර්මයකට කියන ධර්මයකට තමයි ඉස්සෙල්ලා කලකිරීමක් තියෙන මේ ආදී හේතුන් නිසා මේකට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා මේක වටහා ගන්න ධර්ම කරන නිසා තවතවත් ගන්නවා ඒ දෙකේ නිසා තමයි සිදුවෙන සංස්කාරන සංස්කාරයක ගමන් කරන සිදුවෙන මෙන්න මේ ආකාරයෙන් තමයි මාර්ගය වෙනවා නම් මේ කොහොමද නාම රූප ධර්මයන් අනුව නිරව සූත වශයෙන් සම්පූර්ණයෙන්ම නැත්තර නැති යාවිතේ. එතකොට තමයි මනසට කම්මිතාවක් බතුලා. රහත් තුන ජීවත් වෙන දැක්ම තේරුම් ගන්න. ඒක මොකක්ද? ඒකම මිනිස් ලෝකයට අත්දැකීම් රහතන මොකමද? රහතන මේ බුදුනක් තබන්නේ පින්නක් ගන්න. ඒ කියන්නේ බුදුනක් තබන්නේ නාම රූප ධර්ම ඔක්කොම සම්පූර්ණයෙන් පහක් වෙනවා කියන එක තමයි හැම කෙනෙක් ඒ දක්නම තියෙන අනේක දෙක. ඒකස්සන්නට සම්පූර්ණයෙන්ම අන්න නිරවචේත වශයෙන්ම අන්න මාත්‍රයක්වත් බැරිමක් බැඳීමක් නැතනක අත්හැරින්නට පුළුවන් කියන හඳුනගන්න. නැත්නම් මේ කවදද මේක සම්පූර්ණ නිවන් ගමන කවදද මේක සම්පූර්ණ නැති යන්නේ කියන හඳුනන තමයි තියෙනවා. අන්න එතකොට අපිට කියනවා මේක සම්මතාන මානසික වෙනවා කියලා. මේ මුසුපකන්නිකා නාමකට ඥානයක් තියෙන ප්‍රතිසංඛාන ප්‍රශ්නා විපස්සනා ඥානයක්. ඒක සංකල්ප ඥානය කියන අදහස් කරන්නේ මේ කල්පී නැතුවම දැන් හදාගෙන ඉන්න ප්‍රෝණය කියලා කල්පනාද දැන් නිදහස් වෙන්න මොකක්ද කලමිස්සු කියන්නේ. උදහස් වෙන දරුවෙක් මොනවා කියන්නේ අර කලින් වගේ මුලින්ම බලන පළතුරු මොනවද කරන මොනවා බය දැකලා මොනවා සැතරම ජීවිත කරන දවස් සම්පූර්ණ ප්‍රෝතෝන නාම කටයුතු කරන එතන කෝපයන්නේ ප්‍රෝතෝන නාම කියලා. මුලින්ම කටයුතු කිරීමකදී මේ සංස්කාර අතහරින්න බෑ. මේ සංස්කාර අතහරින්න තමයි මම විසින් සමාජයෙන් කලෙස්තු අනුකරණය මේ ඔක්කොම තේරු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ සංස්කාර අනාත්ම වශයෙන් බලතලා සිටීම තමයි මේකම වෙන දෙයක් කරන්න දෙයක් නෙමෙයි. මේ තමයි කියන්නේ අවබෝධය තමයි තියෙනකොට එතන ඒ සත්‍යංකාන නාමය ඇතුළේ. ඒකත් වෙන සංකාර උපේක්ෂා නාමය. සංකාර උපේක්ෂා ගැන සංස්කාර තුළ සංස්කාර තුළ මනක් කියනවා. අර සම්මුතිය සම්මාන මානව සත්‍ය ඒ සංස්කාර තුළ මනහසිත නිරායාසයෙන් නැතිනම් කිසිම එකක් තුළ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ, අර විදිහට පදේ පරිතිනීමකුත් නැහැ. සමුදේ වාක්‍යයක් මේ අදකරගෙන ගන්න ඕනේ. මේ අත්‍යවශ්‍ය සංස්කාර උපේක්ෂාවදී සමාපාතනා තමයි මනෝ ක්‍රම සංස්කාර තුළින් මනහසිත මනහසිත දෙන සංස්කාරයන් දුන්නම තත්ත්වයකට බලා දක්වනවා වාසිය කරනවා. ඉන්ටර්නෙට් එකේ කතාවකට මේක ඉතින් ඕක කලින්ම මොකක්ද කියන්නේ මම මේ සංස්කාරෝකේ නබලතර අනුග්‍රහයෙන් උත්පත්තිය නන්වතෙන් බලනවා කියලා එහෙම අපි කියලා ඉන්ටර්නෙට් එකේ මේකේ කියලා හිතනවා එහාට යහත දිනුම කරන මේ දානාතුන් දිනුම සම්බන්ධක මොනක්ම කාර්යය කරනවා මොකද කාර්යය අපට වෙන සමහර විට ආර කලින් ඥානවල අනුපාඩු කියනකොට මේවානේ ප්‍රකට අපිට ගන්න අසමතුයි ඒක නිසා ආර කලින් කියපු පතන දැන් ප්‍රශ්න ආයුධ නිදාන්නේ සංස්කාරය අපිට ගන්න ඕන. මෙතන සංස්කාරකෝපාරයේදී මේ සියලුම සංස්කාරකෝන් නඩහත් වෙන සමානයේ පංචස්කන්ධ ලෝකෙන සංස්කාරය, බාහිර පංචස්කන්ධ ලෝකෙන සංස්කාරය, භූමි සියලුම දේවල් සංස්කාර, මේ මේ සංස්කාරකෝන් ගැන අපිට බලන අවබෝධය තියෙන අපි ප්‍රාර්ථනා කරන දේශනා කරන්නේ. ඒකත් මේ පිළිබඳව මම නැදහත් වෙනවා කියලා නැදහත් ඉතරක් කරනවා. ඒ මතහත් දිනවයි කියලා නම් අන්තිම දෙයක් කියලා තමයි අපිට කරනවා. මේ මතහත් වෙනවා කියන එකට මම කතා කරනවා. එතකොට විරුද්ධ නැහැ කියලා මේ සංස්කාරකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දෙලක්ෂණ ධර්මයන් අතරින් එක එක්කෙනාගේ ස්වરૂපයේ මත උපලක්ෂණයක් ප්‍රකට වන්නට පටන් ගන්න උත්සකට මේ උත්සකට මේ ලක්ෂණ තියෙන සංස්කාර උපේක්ෂාවෙන් සමහරින් තමයි කියනකට බැන්නේ කොට වෙනවා සමහරින් තම ආත්මයෙන් කොට වෙනවා කොට වෙනවා ඒ කියන්නේ අත්මානාත්මයන් කියලා ප්‍රඥාව අධික සංකල්පයක් ප්‍රකට වන්නේ අර සංස්කාරයෙන් කොට වෙන සංස්කාරයෙන් දෙස්කේ මේක ඒක සම්මත වෙන්නේ ඒක සම්මත කෙනෙකුට පමණ ඒකත් ප්‍රකටවන්නට සමහර විට අවස්ථා දෙනවා. මොකද අනුකරණය කියන දෙකක් ප්‍රකටවන්න පුළුවන් නම් පුළුවන්. ඒක නම් සංස්කාර දෙන්න අදහසලා ඒවා නිස්සාර මොනවා තමයි කියන්නේ කියලා කියනවා. ඒක සමානාත්මය නෑ කියලා කියනවා. නැත්නම් අනුකරණය කරන සම්මනාත්මය කියලා ප්‍රකටවන්නේ කෙනෙකුට සිදුනා සංස්කාර කරන අදහස. ඒ කියන්නේ බෝධායන සංවර අපේ අංකා දේවල් සම්බන්ධ වෙන ගමන් වදිනකොට බලාපොරොත්තු වෙන ක්ලාස් එකේ නැද්දක් ගන්න ගණන් නෑ. ඒකට තමයි ජීවිතය ගැන කාර්යය ගැන සඳහන් බෝධි දුක් වේදනා ගැන නෑ, සතර වේදනා ගැන නෑ, සංස්කාර වේදනා ගැන නෑ, මේ විදිහට තමයි නැද්දක් කියන්නේ සංස්කාරයේ නාම සංකාර උපස්ථානය ඇතිකරගෙන ඒවා අනිත්‍ය වූ අනාත්මයන් දෙකට වාසය කරනවා. මේ උද්‍යප්පයනයි සංකාර උපස්ථානය අවස්ථාවක් තියෙනවා මූල අවස්ථාව, මූල අවස්ථාව සහ උපරිම අවස්ථාව සහ අවස්ථාවද. මේ ඔක්කොම අවස්ථාවට පස්ව අවස්ථාවකදී මොනිනාට බහනා කරන්න ඕනේ. මේ දක්වා බහනා කරගෙන යනවා. එයාට ප්‍රශ්න තියෙනවා නාන අනුලෝම නාමය. ඉතින් මොකද මේ දක්වන දෝෂය අපට පාඩම් ඒවට දුකේ දුක්ඛ කිනිත් සංඛාර මුක්ත සංසත්තන්තෝ අනුමනිකා සංස්කෘතනන්නාලකෝ භෞතිකේතු නිසංඛාන නිදෙවිය. සංකප්පකෙන මේ නම් මුක්තියේ සංස්කාර අතරින් කොයිමහරි සංස්කාරයන් මුක්තිය වශයෙන් දකිනවා නම් ඕකම නෝනානිය කියන්නේ. ඒකම කියන දුක වශයෙන් දකිනවා නම් නෝනානිය කියන්නේ. ආත්ම වශයෙන් දකිනවා නම් නෝනානිය කියන්නේ. මේ හදාගන්න මොකක්ද? මේ මුළු දේශනාවම සංස්කාරයන් සංකාරක සංඥාවෙන් අනිත්‍ය වශයෙන් දුක්ඛයෙන් හොවනාත්මයෙන් කවදාකවත් මුළු එකම සංස්කාරයක් අසෝතන ඔක්කොම දැකදකා නිමකට අනුලෝම ඥානය කියන කතිය අනුලෝම ඥාන නිවනට අනුලෝම බව ඥානය මේක අතුනාට භවනාවේදී අතුනාට ඒ දාන දෝෂණ ගන්න බෑ මම අනුලෝම ඥාන නැතුව නැහැ ඒක තමයි මම දැක්ක කතාව. ඊට පස්සේ නවලෝ මනානයට අරපස් තමයි තමන්ගේ තාක්ෂණය ගන්න සමාරෝණයට ගෝත්‍රබෝ ඥානය කියලා නමයක් තිබුණා. ගෝත්‍රබෝ ඥානය කියන්නේ මේ දෙත්තර භූමිය යම් කිසිම සුදුනාන මේ දෙත්තර භූමිය ඉක්මවා ආර්ය මහා දේව පස්වන්නට ඕනෙම කියන අවස්ථාවේ පවතිනවා. සෝවාන්කමකට ගියා සකදාගාමී වෙනකොට ඔන්න මේ තුන අවස්ථාවේ පාරණ සකදාගාමී කුසල ආදානය වෙත අනාගාමී කුසල සහස්‍රණයට ඔන්න මේ තුන අවස්ථාවේ පාරණ නිවන්ත විනාශ දෝෂ ගුණානේ මූලකත්තේ කුසලා උලකත්තේට පාතම මොන දියේ පොත්තල මලකන සම්මුන උපමා සුර උපමා සියයක සීගත නවගදී මානසන්නේ ඒ උපමා බලනාන් අද්දස්ස නොතිකම කියන්නේ ඒක මොකද කියන්නේ කියන්නත් පුළුවන් ඒක ඒක කියන්න තියෙන්නේ වෙන අද්දස්ස නෑ කියන්නේ මොකක්ද මොනවාද ගන්ධක මහාන්තත් ඉඳලා අපි කොහොමද තාසන් දෙකක් බලවන්නේ බලකේ ඉඳලා ආහතර පනවනවා මේ පැත්තෙන් රහතට දරුවලේ ඉන්න ඒ ගංගාහරි රන්නක කලින් ඉඳලා මන්දිරයක් තනිකරන අනිත් පැත්තට යනවා. ඒකම මේ පැත්තට වරක් යන්නේ බලපෑ. දැන් මම රහතට බලපෑ මට ඒ පාඩුව තුන තමයි. දැන් මම ගඟ මට හරි. අන්න නන්දහරිය වගේ තත්ත්වය තමයි ලෝක විඥානය තුන උපමාව දක්වලා දෙන මොකමෝ මේක සංඥා කියන්නේ. ඒක මොනවා? ඒකම අනුරම ගෝත්‍රම නාමකෝණය ඇති වුණාට පස්සේ ඇති වුණා කියලා දැක ගන්න බෑ බද ගන්න ඕනේ. මාර්ගඵලයක් ලැබුවාට පස්සේ ඵල සමස්තවරණ මොන තරම් ආදීන පුළුවන් වෙනවා පසුව අදිස්ථාන කරන්න තෝරන මට නිදෝධනාන පමණක් උපදාගෙන ඥාන පාස්තරි බාරක් කරන කාලයක් තියෙනවා කියලා ඒකත් මට දොස්ත ප්‍රමාණය පමණක් උපදාගෙන ලැබුණා කියලා අදිස්ථාන කරන්න තෝරන ඒම අදිස්ථාන කරලා පස්සේ තමයි මම අනුගමනය දොස්ත ගුණා කියන වස්තහේ දිරුවන් තමයි පිටත දැකලා කියලා බලන්න පුළුවන් වන්නේ. මේ දොස්ත ගුණා නැතිනම් කොහොමද? ඒ අවතාරයන් මානවයකට පණවන පස්සේ නැතුව තිබුණා. ඒ කියන්නේ දැන් මේකත් අතම ලැබෙන්නේ මෙයාටත් කරන්නේ නැතුවක්ට තියෙනවා. ඒක නෝ ගන්නේ එන්නත් දැන් මතම රියෙන්නේ. අන්න අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රතිගුණ අපල පුළුවන්. අන්න ඒ වගේ රෝස් ප්‍රෝග්‍රෑම් එකේ සුපර්දාන මතකිනකට උත්තර ගන්නවා මාන ඥාන පරිදාන. මේ මාන ඥාන කියන කේන්දරකට දාගන්න යන ගන්න හසුනවා හතර ඒවගේම පළනාමයෙන් තෝරන කෙනෙකුට දාන අනාගාමී අහස් වෙන පළ. මේ ඥාන ඇති වෙන්න පුළුවන්. ඉතින් මාර්ගයෙන් පස්සේ සමහර විට යන අවස්ථා තියෙන අධිෂ්ඨාන කරුණියන් භාවනා කරනකොට ඕවා මාර්ගයකට පමණක් උදාන මොනවද මේ දේවල් නැත්නම් තමයි බඳුනක් සමඟ සබදා ගන්න මොකද උපදා ගන්න මොනවද දේවල් භාවනා කරලා තියෙන. ඒක බඳා ගන්න උපදා කියලා ඵලයේ අපි ඒක පසුව කියන්නේ අවස්ථාවක් මනසක් තියෙනවා. නමුත් මේවා පොතේ දෙන නායකව ඉස්සරහම දෙනවා මාර්ගයෙන් පසු පරිවර්තනය කරන එක තමයි කියන්නේ. එතකොට ඒ මාර්ගය පරිවර්තනය ඊට පස්සේ මේ මාන්‍යනාන් බලනාම හැතුව පැතුව සාධාරණ කරන මොන තීකස්සන තෝරන බවනාය නමුස්ථාන කර තෝරන මාර්ගක ප්‍රදානන දෙවිය තෝරන පරිසිත ප්‍රදානන දෙවිය අනුවසින් කර මේව දෙනස්සම් කාර්යය වශයෙන් පුළුවන් ඊට පස්සේ මේ මාන කර්මනාවෙන් පස්සේ සමහර සංකත පස්ස වෙස්සනන පස්ස වෙස්සන විදක්නා මේ දකුණු සාධිලස්සනා නම් ඔක්කොම නතුවන්නේ අපි නැත්තම් ඒක වෙනකොට අපිට ගන්නත් ඕන අත්‍යවශ්‍යමයි ප්‍රතිපදනම සිදුස්තු. මේ දසෝත ඥානය කියන කෙන අදහස් කරන්නේ සබර සංකාන්තේ නම් මේ පස්සේ කරන දසෝත ඥානම කියන සම්බන්ධම උපාදී දක්වලා තියෙන ඒ මාර්ගඵල පිට පහළ වෙන අවස්ථාවේදී පහළව ධර්මයක් දක්නා නෝන සෝදානයක් මේ දීපේ මේ විදිහට කළා සමාධිය මේ විදිහට කළා ප්‍රඥා මේ විදිහට කළා ඉන්දිය ගන්නවා මේ විදිහට කරන කොහොම බලන්නේ මොන ආකාරයෙන් කියන්නේ මොන සත්‍යබද්ධම ධර්මයේ පිටිය මොන ඉදතරන්නේ උපකාරම ධර්මයේ මොන ආකාරයෙන් උපකාරන්නේ ආදී වශයෙන් සමන්ගේ නිවනේ මත්තමක මාර්ගඵල වඩන අවස්ථාවේදී පහළ ධර්මයෙන් දකින්නට පුළුවන් වෙනස් වෙනවා සායස්පතේ මේක මාත් ඉතිරිවට කියලා දුවන්නේ ඒක නිසා ඒක මොනවට අත්දකින්න පුළුවන් වේද කියන කතාව මම දන්නේ. නමුත් පොත්පත්වල තියෙන පස්සේ ප්‍රමාණය කියලා දෙන්න ගන්නවා. පස්සේ තමයි. ඒවා විදිහට තමන් නැතිවෙච්ච කලයක ප්‍රතිවිස්සා ගන්න පුළුවන් ඉතිරිකලේක මොනවද කියලා ප්‍රතිවිස්සා ගන්න පුළුවන් මාර්ගයෙන් ගන්න ප්‍රතිවිස්සා ගන්න පුළුවන් පළවෙනි කොටයි කියලා ප්‍රතිවිස්සා ගන්න පුළුවන් ඒ වගේම ගෝවාණන් මේකයි කියලා ප්‍රතිවිස්සා ගන්න පුළුවන් මාර්ගය පළවෙනි පාඩම කොටස තමයි සෝතනති කුසමෝ ගාමිතිය කනවා. සෝතනයේ පස්සාදිකේ පිටසකට පරමාසාදිකම. ඒකම පොන්නේ මාර්ග පළවෙනි ලබන කොට අපි කියන්නේ සත්‍යනිකන පූජාකාරය තමයි කියන්නේ අනිස්සන් කරනවා. ආදාන කියන්නේ ඒකත් ඒ සත්‍ය ස්ථානන පිටකරනවා. එතකොට මේ විදිහට ඒ ඥානය කරගන්න පුළුවන් සදහාන තුනකට මම කියනවාට රහත් ප්‍රතිඥාන මතින් සලකන නිසා අර මුදම් ප්‍රූපලක කියන තැනට උපදිතට ඒ සමාන මාතෘකාවක් ගන්න පුළුවන්. එතකොට මොකක්ද කියන්නේ ධර්මයක් කියන කොට දක්වා තියෙනවා. ඒකේ ඒක වැරදි කියලා කියන්නේ මොනවද අනිස්සම් කියලා වෙන එක නැතිකර ගන්න පුළුවන්. නමුත් මේ පස්සේ ස්ථානවල කියන්නේ අර මාර්ග ඵලයේ ලැබෙන අවස්ථාවේ සමුහ ධර්මයන් දක්නනොන ඒක සම්පූර්ණයෙන්ම කරන්න බෑ. ඒක වෙන මානසික දෝවන්නලා තිබෙනවා සත්‍යාධිකේ උදේම ආකාරයට දැනෙනවා කියන බවන අනිස්සම් කියලා ඒක මුලින්ම ආකාරයට දැක්වෙන්න පුළුවන්. ඒක ප්‍රතිපලයක් අපතේ ඒ කියන ප්‍රකාරම සුපින්තාවෙන් සම්බන්ධ වෙනවා. මුස්මන්ද බලයක් අපතේ මුලින්ම ආකාරයට තමන් උපදින නැතුණු ආකාරය දකින්න පුළුවන්. මේක නැතිනම් විආකාරයෙන් දකින්න පුළුවන් කන්දේ ලෝකෙනවා. සප්පාදිකෝණ තියෙන ආකාරය දකින්න පුළුවන්. නමුත් ප්‍රතිචාරය තියෙන ආකාරය ඒකට ප්‍රාණාසෙ නැති ආකාරය මොනවයි කියලා භාවනාවෙන් අත්දැකීම් කරනවා. ඒකවල භාවනාවෙන් ලැබෙන දක්ෂණි සප්පාදිකෝණ තියෙන නිසා උපස්පනාපකින් ඉඳපනවා. මේ අපතේ තියෙන මොනවද කියන එක වශයෙන් බලදී ඒක පිළිගන්න කටයුතු එතකොට කතබාලාමේ කොට සාමාන්‍ය පදගාන සේවන සිදුවෙනවා. අනාගාමී වෙනකොට සම්පූර්ණ ප්‍රයෝජන ඒක අනාගාමී වෙනකොට පුළුවන්කම තිබෙනවා සාමදාන ප්‍රතිගාමයෙන් කොහොමද කියන්නේ කියලා. කොහොමද ස්වයං වාසනාන් පසු රූපරාණ රූපරාණ මහානන්දයන් වහන්සේ සම්මෝධ ධර්මයන් මේ අපිට පුළුවන්කම දෙනවා ඒ ආකාරයෙන් අපිට උපත තියෙන බුද්ධ විද්‍යාව දෙකකට දකින්න. රූපරාණේ කොහොමද නිබ්බනේ රූපරාණේ කොහොමද මහානන්දයන් වහන්සේ අවිද්‍යාව නිබ්බනේ කොහොමද කියන කතාව. උත්තරයෙන් කියන කතාව දකින්න ඔබ කතාවේ වශයෙන් අත්දකින්න ඔබ දැනන මේක තමයි පැහැදිලිව තියෙන තමයි සුපතේ කිසිම සංස්කාරයක් ගන්න තියෙන නිසා පාසල නිසා අනුගමනය කරන මේ උද්දකී කියන සම්පූර්ණ සුපතේ නිරන් කුමිකා නිරායන සුපතේ කරන කප්ප දැන් මේ දර්ශනික අවබෝධය ඒ සඳහා විශේෂ භාවනාවක් මේ මුත්‍යාපේ සම්මානකේ මේ නාම අපි කරගන්න පුළුවන් අපිට සියයට සියයක් පස්සේ දර්ශන සමාවයේ තත්ත්වයන් දකින්න පුළුවන් කියලා දෙනවා නම් මේ මේ පස්සේ මම ලබා තියෙන පස්සේ කියලා. ඕනෙත් ඒ නිකන් වරකන බලන ගන්නවා කියන්නේ මේ කියන්නේ කියන්නේ කියලා තේරුම් ගන්නට සාධාරණ. අනිත් මේ විදිහට හරියට පිළිගන්න නම් තමයි ප්‍රවාහයක් පිළිබඳව තේරුම් පස්සේ සාමාන්‍ය. ඒක දැනගෙන සමාජීය ජීවන සත්‍ය සමාජම සත්‍යයට අවබෝධ කරගන්න. ඒක මූලික පාඩකයේ අනුවද නාම දවසේ කතා කළා. ඒ මොන සමානකම් සංඥානේ සම්පකාරණ ඥාන තුනක් තියෙනවා ඒ ඥාන තුන තමයි සම්මස්තන නුවණ දුන්න කෙනාට තියෙන සම්මස්තනාවේ නාම රූප පරිච්ඡේදනාවේ නාම රූප පරිච්ඡේදනට සත්‍ය පරිඥානාවේ සත්‍ය රූපණේ නාම රූප කියන්නේ ඒක දක්වනවා මේක සම්බෝධ කරන කරන්නේ ඒකමකට පස්ස බහන වශයෙන් අර උදේ බෝධන බයස් ප්‍රසන්නවා දුන්න ඉඳන් ඒකට සම්බන්ධන පෞරුෂා කියන නාම එකිනෙක අනිවාර්යතාවය දිනු කරගන්න බලන්න මේක දැනනකොට අනුලෝමනාය කියන්නේ ගෝත්‍ර බුද්ධාය තමන් මාර්ගඵල ලැබීමේ දෝෂකතාවකින් සබාවෙන් කටයුතු කරනවා බඳන් පුළුවන්. ඒ වෙනස් කරන බලපෑම මේ කියන්නේ සාමාන්‍ය පදෝදත්තේ බුද්ධත්වයේ අන්තරාවක මහා සාවකයන් සාක්ෂණය කරන දෝෂකතාවන් දෙන්නේ. සංවාද ප්‍රශ්න දක්වා පමණයි යන්න පුළුවන් අනුලෝමනය කියන්නේ. අන්න ඒක පුළුවන් අනුලෝමනයට ගන්න. ඒකවලන්න බහවනාම කරන සාහතර ප්‍රශ්න කරගෙන පංචමත් සංවාදනායන ඒ එක්ස්ට්‍රෝම් දෙනවා. අදිස්ථාන කරලා නම් රබාගත් ගෝත්‍ර භූනාමය පැහැදිලි කරනවා. අනුලෝමනය පැහැදිලි කරනවා කියලා අදිස්ථාන කරලා භාවනා කිරීමෙන් ඉඩ පනවා. එතන ඒ නාමයෙන් පැහැදිලිව අත්දැකීමක්. විශේෂයෙන්ම දෝෂ ගුණයන් කරුණෝනේ නියම ඒ නියම මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් මාර්ගයට සම්බන්ධ වෙන නියම ඒ නියමකට විශේෂයෙන්ම මාර්ගය කියන්නේ මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන් එයාට පළවෙනි අවබෝධ වන්නේ කියන්නේ ඒ පළවෙනි මොහොතට අවබෝධ වෙන්නේ නැහැ කියලා ඒකත් අවබෝධ කරගන්න පුළුවන්. මොකද එකම නිවන අවස්ථාව වෙනකොට වෙන ආකාරයෙන් දකින්න එකම නිවන කියන විදිහට අධ්‍යයන කරන දැකීම එකම දැක්මක් නෙවෙයි. මොකද සාධුන නිබ්බාන පස්සේ සාධුන එක මේක තමයි නිවන කියලා අවබෝධ කරගන්න එකම දෙයක් නිවන ඒ අර කියන තමයි තියෙන්නේ. මේ ආකාරයෙන් කටයුතු කරනවා පිළිගන්න පුළුවන් පස්සේ වෙනවා. ඒක තමයි තමයි

මේ ධර්මයේ තියෙන කුසලයන් බාහිර දෙන්නේ කුසලයන් තුළම තමයි පස්සේ තමයි දස්සන පිටවෙන ඒ සියලුම සංස්කාර ධර්ම අතරලා සදාකාලිකවම නමන නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට සම්මාර්ථ සත්‍යදායයක් දක්වා සම්පූර්ණ මේ දේශනාව තුළින් කරන්නේ. මේ වෙනකම්ම ආකාරපත්‍යයෙන් පාටිකන ආකාරකාරයෙන් මාර්ගෝවාන වරණයට පසුන සමාජීය සාධනකට පරිදවසන ආකාරකාරයෙන් මාර්ගෝවාන වරණයට පසුන සම්මා සම්බුද්ධ සාමාන්‍යතා උනන් කෙනෙකුට විශ්වාසයෙන් දක්වන ගාන්තේ ප්‍රාර්ථනා කරන කෙනෙකුට සමානවට සමානව සෝවාන් බවන්තයා උදන්නේ තමයි තෝස්කරාන සම්බන්ධ සෝවාන් තමයි ඒකද තියෙන ප්‍රශ්නේ මෙන්න අපතේ සේවා සම්බන්ධ සත්‍යවා සාස්ත්‍රීය පරිදි සංකේතන කරන සත්‍යයේ සෝවාචාරවා අනුවාදයෙන් සම්මත සම්මතාවකතාවයෙන් සාරෝධම්මා ආදායම් සම්පත්තිය සංග සම්පත්තමෝ සෝතෝමා සම්පත්තිය නම් අපේ සමිද්දෝ සෝපකේවනා ප්‍රවේවා